අපේ ස්වාමීන් වහන්සේට තව යමක් එකතු කරන්න තියද? එහෙමයි අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මට ලොකු දෙයක් එකතු කරන්න නෙමෙයි පුංචි කාරණාවක් තව නැවතත් ටිකක් අවධාරණය කරගත්තොත් හොඳයි කියලා හිතන මේ తත්‍රමඤ්ඤතාව අර මූලිකව පෙන්වන්නේ චිත්තාවේගයන්ගේ සමත්වය වගේ වචනයක් අපි ඒ කාරණාව තමයි දිනු කරගෙන ඉන්න ඕනේ කියන කාරණාව හිතෙනවා ඒක මේ తතරමඤ්ඤතාව කියන එක තව ටිකක් අනේ පැහැදිලි කරලා දුන්නොත් මම වගේම අලුත් අයට ගොඩක් උපකාර වේවි කියලා හිතනවා. ඒ වගේම සනස ඉන්ද්‍රිය සමත්වය එතකොට තව ප්‍රත්‍ය නිස්ෘතභාවය කියලා එකක් කතා කරද්දී අර ප්‍රත්‍ය ශක්තිය ගැන කතා කරන ඒ ධර්මයක් මෙතෙන්ට ගලප ගන්න පුළුවන්කමක් තියනවාද? එතකොට සංකාර උපේක්ෂාව සම්බන්ධයෙන් ඥානයක් ඇති කරන ඒ ධර්මතාවයත් මේකට සම්බන්ධයක් තියනවාද කියලා පොඩි දැනුවත් කරගැනීමක් කරගන්න කැමතියි. ඇත්තටම සංස්කාර උපේක්ෂාව කියන එකත් සුවිශේෂ ගුණයක්. දැන් අපි දැන් විදර්ශනා ඥාන වශයෙන් කතා කරනකොට භයතුපට්ඨාන මුංචිතුකම්මෙතා භයතුපට්ඨාන කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් ඇති වෙවි බිඳි බිඳි යනවා දකිනකොට ඒව පිළිබඳව ලොකු තැතිගැන්මක් තැතිගැන්මක් කියලා කියන්නේ ඇත්තටම ඒක බය වීමක් නෙමෙයි බය දක්නා ඥානයක් පහළ වෙනවා කියන්නේ අනතුරු දක්න. දැන් මීට පෙරත් අපි කතා කරලා තියෙනවා බිය වීම සහ බිය දැකීම කියන දෙකක්. බිය වීම කියන්නේ ද්වේෂමූලික අකුසල මනෝභාවය. එතන තියෙන්නේ පටිඝ සංපයුක්ත සිතක්. බය වීම තුල. බිය දැකීම කියන්නේ ඥාන සංප්‍රයුක්ත සිතක්. එතකොට අපි සිහිපත් කළ උදාහරණයක් හැටියට දැන් සර්ප විස හොඳට තේරුම් අරගෙන සර්පයන් පිළිබඳ වටහාගෙන සර්ප විසට ප්‍රතිකාර කරන විෂ වෛද්‍යවරයෙකුයි සර්පය ගැන අහලා තියෙන ඒ සත්තුන්ගේ විෂ ගැන අනතුර ගැන දන්නා ගැමියෙකුයි දෙන්නෙක් එක්ක මග යනකොට සර්පයෙක් මුණ ගැහුනොත් අර ගැමියා සර්පයා දකිනකොටම බියපත් වෙනවා අර වෛද්‍යවරයා සර්පයා දකිනකොටම බිය දකිනවා එතකොට බියපත් වෙන පුද්ගලයා තැතිගෙන කලබල වෙලා එක්ක Tamanට අනතුරු කරගන්නවා නැත්නම් සර්පයාට අනතුරු කරන්න කලබල වෙනවා මොකද ඒක අකුසල මූලිකව ඇති කරන වික්ෂිප්ත බවක් එතකොට දැන් මේ සර්පයාගේ අනතුරුදායක බව හොඳටම දන්නේ වෛද්‍යවරයා. නමුත් ඔහු කලබල වෙන්නේ කුමක් නිසාද? ඔහු ප්‍රඥාවෙන් ඒ බිය දකිනවා. දකිනකොට Taman හානි කරගන්නෙත් නැහැ, සර්පයාට හානි කරන්නෙත් නැහැ. දෙපසටම අනර්ථයක් නොවි මේකෙන් ගැලවෙන ක්‍රමයක් බලනවා. ඒක තමයි ඥාන සම්පයුක්තෝ බිය දැකීමේ නුවණ. එතන අන්න ඒ වගේ සංස්කාර ධර්මයන් බෙදි බෙදි යනවා දකිනකොට ඒ ඒකෙන් මිදෙන්නට ඕන කියන අදහසක් ඇති වෙනවා. එතකොට තමයි මොංචිතුකම්මත ඥානය ඇති වෙන්නේ. මේකෙන් මිදෙන්නට ඕන කියන්නේ. එතකොට දැන් මේ මිදෙන්නට ඕන කියන ගතිය ඇති වුනහම ඒ නිදීම පිළිබඳවත් ඇති වෙන සංකල්පය තුළින් අපේ මනසේ අර සමතාවය ගිලිහෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ආනන්ද හාමුදුරුවන්ට පහවදා එළි වෙනකොට උන්වහන්සේ රහත් වෙලා ඉන්න ඕන. මොකද නැත්තම් ධම්සභා මණ්ඩපයට යන්න බෑ. නොගියොත් ඒ කාර්ය කරන්න බෑ. දැන් උන්වහන්සේට ක්ලේශයන්ගෙන් මිදීමේ ඕනකම සීමා අතික්‍රාන්ත වුණා. එතකොට ඒ සීමා අතික්‍රාන්ත වෙච්ච ගම ඒ ඇති වෙන කුසල ඡන්දය තමයි ඒ තුලින් වීරය උපරිම වෙනවා. හැබැයි ඒ වීරය උපරිම වීම තුළ ඉන්ද්‍රිය සමතාවය සම්පූර්ණයෙන් ගිලිහිලා එහෙමයි. එතකොට උන්වහන්සේ කුසල මූලිකව තමයි වෑයම් කරන්නේ නමුත් ඉන්ද්‍රිය සමතාවය නැති වෙනවා. ඒ නිසා ඒ විදර්ශනා ඥාන උපදවනකොට අනිවාර්ය වෙනවා අර මේ ඥාන උපදවාගෙන ගිහිල්ලා අනිවාර්යෙන් සංස්කාර උපේක්ෂා ඥානය. මේ සංස්කාර ධර්මයන්ගේ ත්‍රිලක්ෂණ ධර්මය දකිනකොට තමයි මේකෙන් අමුතුවෙන් මේ බය වෙලා පලා යන්නට හෝ කලබල වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා එහි ලක්ෂණයක් හැටියටම බිඳී යනවා හට ගැනීම බිඳී දෙකම මේ සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයයි එහෙමනම් හටගන්නා හේතු නිරුද්ධ කළ තැන මේක නිරුද්ධ වෙනවා කියලා උපාය දකිනකොට අර කලබලේ සංසිඳිලා මේ ඉන්ද්‍රිය සමත්වයකට වැඩෙනවා එතකොට ඉන්ද්‍රිය සම වෙලා එහෙමයි. ඊට පස්සේ තමයි මාර්ගඥාන එතනදී අර ඉදිරි මාර්ගඥාන ගොඩ නැගෙන්නේ. එතකොට එතනට යන්න අනිවාර්යෙන් මේ සංඛාර උපේක්ෂා ගුණය ඇතෙන. එතකොට එතන සංඛාර උපේක්ෂා කියන්නේ මේ පත්‍ර මජ්ජත්තා ගුණයම තමයි. ගුණයම තමයි නේ සරණස්. එතකොට අර ඒකේ සරණසර ආරම්භක මට්ටම අපි හදාගන්න උත්සාහ කරනකොට කෙනෙක් අර ඉන්ද්‍රිය මොකද චිත්තාවේගවල සමත් සමත්වය කියන කාරණාව තව ටිකක් මට පැහැදිලි කරගන්න ආසයි. ඒ කියන්නේ දැන් දැන් ඒක අවශ්‍යයි කියන එකත් තේරෙනවා මේ මේ මේ ගුණේ මොකක්ද හරියටම කියලා තව ටිකක් ක්ලියර් කරගන්න. ඒ කියන්නේ දැන් අපිට දැන් ප ဋ ාහණේ දක්වනවා ඒ කියන්නේ සෝවිසි ප්‍රත්‍යවල දක්වනවා මුලින් මුලින් ඇතිවෙන කුසල ධර්ම පසුපසු අකුසල ධර්ම ඇති කරන්න ආසන්න හේතු වශයෙන් හේතු එතකොට එතකොට දැන් අපේ මනසේ ඇති වෙනවා මේ සංස්කාර ධර්මයන් බියජනකයි මේකෙන් මිදෙන්න ඕන කියන අදහසක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ දැන් සමහර ගිහි පැවිදි දෙපිරිසම අපි දකිනවා සීමා අතික්‍රාන්තව ඒ සඳහා බිරිඳත් අතෑරලා, සැමියාත් අතෑරලා, දරුවත් අතෑරලා, ගෙවල් දොරවල් අතෑරලා, රස්සාවත් අතෑරලා ඊට පස්සේ අර ඒව ගැනම හිතන තත්ත්වය. එතකොට අර නැවැත්ම ගැන හිතනකොට පැවැත්ම සම්පූර්ණයෙන්ම ගිලීලා ගිහිලා මහා අර්බුද ජාලයක් ඇති ඊට පස්සේ මේ තව සමහර අය අපි දකිනවා දැන් අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා තරුණ වයසේ පැවිදි වෙලා. එතකොට උන්වහන්සේ මේ සක්මත් භාවනාව තුළ සතිය පවත්වන්න කියලා පුහුණු වෙලා. එතකොට ඔසවනවා, ගෙනියනවා, පාත් කරනවා, තබනවා කියලා මේක ඊටාම හිමින් සැරේ කරගෙන යනවා. දැන් මහපාරේ තාරපාරෙන් එහා පැත්තට යනකොට දෙපැත්තේ හෝන් ගගහ බස් වෑන් නවත්තගෙන නවත්තගෙන ඉන්න වෙනවා. මේ හඳුර ඔසවනවා ගෙනියනවා පාත් කරනවා තබනවා කියලා අරකින් එහා පැත්තට යන විනාඩි 10ක් විතර යනවා. එතකොට දැන් මේ මොකද්ද වෙන්නේ? දැන් මේකෙන් මිදෙන්න ඕන කියලා හිතලා ඒ ඒ මිදෙන්න ඕන කියලා හිතන එක එක්තරා කුසල මූලික ගුණයක් වෙන්න පුළුවන්. හැබැයි ඒයින් ඊට පස්සේ සම්මෝහය අවදි කරනවා. එහෙමයි ස්වනස දැන් අර අනිත් ඒවත් එක්ක සම කරගන්න නැතුව එක පැත්තකට ඇදෙන්න බලනවා මේ ඒක තමයි දැන් ඔතන බොහන්ස කිව්වා මේ චිත්තාවේගයක් හට ගන්නකොට ඒ චෛතසික ධර්මයක තියෙන වේගයේ අඩු වැඩි වීම වේග බලපෑමක් නෙවෙයි මෙතන තියෙන්නේ එක එක පැතිවලට ඇදෙන දේවල් දැන් ඇත්තට මේ චිත්ත ආවේගයේ විසින් නැත්නම් චිත්ත සිතුවිල්ල විසින් කරන්න ඕනේ එයාට අදාළ කාර්යය තමයි. තව එකකට ගන්නකොට ඒකට අදාළ කාර්යය තමයි. ඒකට මේ පොදු කතාව තේරුම් අරගෙන නැති හිතක එක එක සිතුවිල්ලක් ඇති වෙනකොට සමත්වයට යන්න නොදී ඒක සමබරභාවයකට යන්න නොදී ඒ චිත්ත චිත්ත වේගයේ විසින් ඒ පැත්තකට දීගෙන යන ඇදෙන බලය වැඩි කර ගන්නවා එකක් වගේ නේද සනන්ස් නෙමෙයි ඒක නිර්වාණගාමිනී මාර්ගයේ විතරක් නෙමෙයි අපි අනිත් හැම තැනකදීම අපට ওই අර්බුදය ඇති වෙනවා. දැන් අපිට අරලව ගැන හිතනකොට සමහරවිට මෙලව සැලසුම් කරගන්න තේරෙන්නේ නැහැ. පරලවට පින් කරනවා පින් කරනවා ඊට පස්සේ ගෙදර තියෙන ඔක්කොම දන් දෙනවා. දැන් එහෙම අවස්ථා අපි අත්දැකලා තියෙනවා. එක අම්මා කෙනෙක් අපිට දානයකට ආරාධනා කළා. ඊට පස්සේ ආරාධනා කළා දාන්න කලින් දවසේ මට කතා කරලා කිව්වා මේ හම්බුනේ ඔබ වහන්සේ බණ කියනකොට පොඩ්ඩක් අපේ දරුවන්ට කියන්න මේගොල්ලෝ මම මේ කරන පින්කම් වලට විරුද්ධ වෙනවා බාධා කරනවා හරියට අකුසල් කරනවා අනේ ඔබ වහන්සේ බණ කියනකොට පොඩ්ඩක් මේගොල්ලන්ට කියන්න මේවට බාධා කිරීමේ ආදීනවය ගැන අකුසලය ගැන ඊට පස්සේ මම ඉතින් දැන් ඔය කියපු පමණටම අපි දේවල් කියන්න යනව නෙමෙයි අපි ටිකක් ਵਿਚාරපූර්වක වෙන්න ඕන නිසා දානෙට ගිහිල්ලා මම ටිකක් පරීක්ෂාවෙන් බලා හිටියාට දරුවෝ කොහොමද දක්වන ප්‍රතිචාරය? ඒ දරුවෝ මුල ඉඳලම ඉතාම සද්ධාවෙන් දානේ බෙදලා වතාවත් කරලා සියල්ලම කළා. කරලා දැන් මම භුක්තානුමෝදනා කරන්න ලෑස්ති වෙනකොට දරුවෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා අනේ හැමදෙන්න ඔබ වහන්සේ බණ කියනකොට අපේ අම්මට කියන්න මේ දන් දෙනකොට ගෙදර මිනිස්සුත් ඉන්නවා කියලා මතක තියාගෙන දන් දෙන්න කියලා. එතකොට එතකොට දැන් මොකක්ද අරුබුදය? අර අම්මා පරලෝක ගැන හිතලා දන් දෙනකොට ගෙදර මිනිස්සු කෑවද බීවද ජීවත් වෙන්න ඕනද මේ ලෝකේ නිනව්වක් නැහැ. එතකොට දරුවන්ට ඕන වෙනවා දැන් මේක දන් දීලා විතරක් හරියන්නේ ගෙදර මිනිස්සුත් පවතින්න ඕනනේ. ඉතින් ඒක නැසීපු කටයුතු කරනවා. ඉතින් ඒ මොකද්ද වෙන්නේ අර අර විමුක්ති මඟ පිළිබඳව ගැඹුරු සංකල්පයක් නැතත් පරලොව ගැන හිතනකොට මෙලව අමතක වෙනවා. මෙලව ගැන හිතනකොට පරලොව අමතක. නැවැත්ම ගැන හිතනකොට පැවැත්ම අමතක වෙනවා. පැවැත්ම ගැන හිතනකොට නැවැත්ම. Taman දිහා බලනකොට අනුන් අමතක වෙනවා. අනුන් ගැන හිතනකොට Taman අමතක. දැන් මේ කියන සම්බන්ධතාවය හරියට සමව දකින්න පුළුවන්ද කියන එක තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආපු ගමම්ම වැඩපු ගමම්ම දේවානම්පියත සරජ්ජුරුවන්ගේ අහන ප්‍රශ්නවල තේරුම ප්‍රශ්නෙන් ඇහුවේ රාජතුමනි ඔකට නෑයෝ ඉන්නෝ නෑයෝ නොනෑයෝත් ඉන්නෝ නොනෑයෝත් එතකොට නෑයෝ නොනෑයෝ හැරුණාම තව ඇයි ස්වාමීනි මම දැන් නෑයෝ නොනෑයෝ ගැන කතා කරනවා තමන්ව නිනව නැති වෙනවා නම් ඒ මිනිහට රජකම් කරන්න බෑ බෑ ඒතකොට රජකම් කරන්න ගියාම තමන් ගැන තමන්ගේ පවුල ගැන පේනකොට රට අමතක වෙනවා නම් අද කාලේ වගේ ඒ මිනිසුන්ට රජකම් කරන්න බෑ කරන්නත් බෑ එතකොට මේ සමස්ත සමාජය දකින්නකොට තමන් ගිලිහෙන්නත් බෑ තමන් දිහා බලනකොට සමස්තය ගිලිහෙන්නත් බෑ අන්නේ සමතාවේ අපිට හැමතැනම මේ මේක මජ්ක්‍ධිමා පටිපදා සමචරියා මේ විවිධ වචන වලින් හඳුන්වන්නේ මේ කියන සමතාවය. ඉතින් ඒ සමතාවයේ චෛතසික වශයෙන් ඇති වෙනකොට තමයි අර තත්ත්වමජ්ජතතා කියන ගුණය. ඒකයි අපි කිව්වේ ඒක ඒ ඒ චෛතසික ධර්මයට විතරක් සීමා කරන්න පුළුවන් ගුණයක් නෙමෙයි. තව ගොඩාක් පැති වලින් හිතලා ප්‍රඥාව මුහු කරගෙන ප්‍රගුණ කරන්න ඕන පුළුල් මනෝභාවයක් පුළුල් දැක්මක් මෙතන තියෙනවා. හැබැයි දැක්ම සඳහා අපට මූලික මේ මූලික තාක්ෂණික සහයෝගය ලබා දෙන්නේ මේ తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකය. ඒක තාක්ෂණික සහයෝගයයි. තාක්ෂණික සහයෝගයයි කියලා කිව්වේ මේ මේ සංස්කාර ධර්මයන් ඒවාහි ක්‍රියාකාරීත්වය සම කරන්නේ අර ගුණේ. ඇත්තටම සවනස මේකත් එක්තරා මට්ටමක ගැඹුරු තාක්ෂණයක් තමයි. ඒක පුද්ගල කතාවකට අපි ගැට ගහගෙන පටලගෙන යන්න ගියාම තමයි මේ පුද්ගල දෘෂ්ටි ඇදිලා ඇවිල්ලා මම දැන් සම්මාදිට්ඨියේ ඉන්නේ අනිත් ටික නිකම් වැඩෙන්නේ. එතකොට නිකම්ම වැඩෙනවා මම සම්මාදිට්ඨියේ. ඒතර සම්මාදිට්ඨිය කොහොමද මම ඉන්නේ? මංගාව කොහොමද සම්මාදිට්ඨියක් තියෙන්නේ? ඒකට ඇවිල්ලා නිවැරදි තාක්ෂණයක් එතන තියෙන්නේ. සවන්නන්සේගේ වචනේ හරියටම හරි. ඒ තාක්ෂණික පසුබිම ඇති වුණොත් විතරයි ඒ තාක්ෂණ එතන වැඩ කරන්නේ. ඒ වගේ අපිට මේක දැක ගන්න ලැබුණොත් දර්ශනය සම්බන්ධ නිවැරදිභාවයටපත් වෙන්න ලැබුණොත් තමයි සම්මාදිට්ඨි වෙන්නේ. ඒක තමයි අදහස. එතකොට ඒක තුල දකින්න පුළුවන් දර්ශනය තියෙන්නේ ආර්ය දර්ශනයේ චතුරාර්ය සත්‍ය දර්ශනයම තමයි. ඉතින් අන්න එහෙම අපි එහෙම නැතුව මම දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේක දකින්නේ කියලා නිකන් අර මම දකින විදියට මේක හිතලා එතනින් එහාට ඒක ටික සම්පූර්ණ වෙනවනේ දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේ කියලා මේ මේවා ඇත්තටම මානසික ගොඩනගා ගන්න නරක දේවල්. එහෙම හිතන්න හොඳ නැහැ. මුල් කුසල ධර්මයන් තමන් තුළ සක්කාය දිට්ඨිය වඩවන්න හේතු වෙන්න පුළුවන්. දැන් අද කාලේ ගොඩාක් භාවනා කරන අයට ඔය අරුබුද ඇති කරන්නේ මේකෙන් මිදෙන්න ඕන කියන කුසල අධ්‍යාසයෙන් යුක්තව කරගෙන යනකොට අපි තමයි භාවනා කරන්නේ අපිට තමයි වෙරලා දෙන්නේ දැන් අපි සෝවන්ලා දැන් අපි රහත් වෙලා කියලා අර වගේ මුලාවටපත් වෙනකොට අර මුලින් ඇතිවෙච්ච කුසල ධර්මයෙන් පසුව අර සක්කාය දිට්ඨිය තහවුරු කරලා තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පෙළඹෙන තත්වයකට යම් පසුබිමක් හැදිලා තියෙනවා ඉතින් ඒවා વિચાર අර අපි හරි අපි හරි මම හරි මම හරි කියන එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳ වෙනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතර තහවුරු කරනවා නම් එයා මම එයා දාම දන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා මට නිහඬ වෙන්න පුළුවන්කම හදාන තියෙනවා මං. එතකොට එහෙමයි උපාසක මහත්තයා එහෙම කියලා පොඩ්ඩක් අපි බලනවා මොකද්ද එතන අපිට වැරදිච්ච තැන තියේද? මොකක් හරි එහෙම අපි මේ ඉන්න දර්ශනයට තව ධර්මයක ගැළපෙන්නේ තැනක් තියේද? එහෙම ඉවසීමෙන් අපි බලන් හිත ඉවස ගන්න පුළුවන් වුණොත් මං හිතන්නේ සානන්සර ඉවසීම උතුම්ම තපසයි කියෝ වගේ කාන්ති පරමන් තපෝතිතික්කා කියෝ වගේ අපිට බුද්ධ සම්බුද්ධ ශාසනයම විවෘත වේවි කියලා මට හිතෙනවා සානන්ස. අවසරයි.